විශේෂයෙන් බස්නාහිර පළාත තුල නම් දඩයක් ගහනවා. නමුත් එතන ගැටලුවක් තියෙන බස්නාහිර පළාත තුල මේවා සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන්ම මේ පරීක්ෂණ කණ්ඩායම් වල සහතික අවශ්‍යයි. නැත්නම් දඩේ පමණක් අවංක වැඩ කරන කට්ටියට මේක ප්‍රශ්නේ මතුවෙනවා. නමුත් වැඩේ තියෙන්නේ දැනට අපිට අධ්‍යක්ෂින් තියෙන බස්නාහිර පළාත තුල මේ සේවක මාතුක නිලධාරීන් නැති වුණාම දඩේ ගහන පරීක්ෂණ කණ්ඩායම් කරන්නේ ඔවුන්ගෙන් යම් සන්තෝෂමක් අරගෙන ඒක මුදා හරිනවා. එතකොට කණ්ඩායම්කට ඒක දැනීම තියෙනවා. කණ්ඩායම්කට දැනුමක් නැහැ. ඉතින් මේවා ගැටලු ඒවා निराකරණය කරගෙන ජාතික ගමන ගොඩාගම කොන්සභාවේ ඒ සම්බන්ධව අවධානය යොමු කරන්නේ නම් ඉතාමත් වැදගත්.